ඒකෙදිත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විටින් විට ඇතැම් අවස්ථාවලදී අපි තීරණ ගැනීමේදී නිගමන වලට එළඹීමේදී අපි මේ පාවිච්චි කරන නුවණ නිවැරදිද එහෙම නැත්නම් ඒ නුවණ වැරදිද මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් තමයි එතෙන්ද තියෙන්නේ සම්මා ඥානයක්ද නැත්නම් මිච්ඡා ඥානයක්ද කියන මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් තමයි අපි ටිකක් මේ විස්තර කරන්න නැත්නම් අපේ සමතේට විපස්සනාවට එදිනදා ජීවිතයට සම්බන්ධ කරලා ගලප ගන්න තමයි අපි උත්සාහත් උනේ. ඒතර මේ සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් දර්ශනයක් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දැනුමක් අපි හරිද නිවැරදිද ඒක සත්‍යද කියලා බලනකොට තියෙන ක්‍රම සම්බන්ධයෙන් ටිකක් චංකි සූත්‍රයේ මුල් කරගෙන සාකච්ඡා කළා. ඊට පස්සේ අපි සාමාන්‍ය දිනදා ව්‍යවහාරයේදී අපි මුල් තැන දෙන්නේ මොනවටද? රූපයටද, සද්දයටද, එහෙම නැත්නම් ഘോഷාවකටද, ප්‍රසිද්ධියටද, ප්‍රීති රාවයටද, එහෙම නැත්නම් ඒ ඒ කෙනා දරන රකින මේ රූක්ෂ ප්‍රතිපදාවන්ටද මේ වගේ කරුණු සම්බන්ධෙනුත් යම් දුරට සාකච්ඡා කළා. ඊළඟට සමත භාවනාවක් වඩන යෝගාවචරයෙක් රැවටෙන්න පුළුවන් තැන් උපක්ලේශ මට්ටම් සමාධියේ තියෙන ඒ නිවරදි ධානයේකට එන්න කලින් නැත්නම් යෝගාවචරින් ස්පර්ශ කරන විවිධාකාර උපක්ලේශ මට්ටම් සම්බන්ධයෙන් අපි ඊයේදී සාකච්ඡා කළා. එතකොට අද මම මේ බලාපොරොත්තු උනේ අපි විපස්සනා භාවනාවක් වඩනකොට විපස්සනාව සඳහා අවතීරුණාම මෙතෙන්දිත් අපි රැවටෙන්න පුළුවන් අවස්ථා එමට තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් යම් කරුණු ටිකක් ඉදිරිපත් කරන්න තමයි අද මම බලාපොරොත්තු උනේ. අපි සාමාන්‍යයෙන් විපස්සනාවකට එන්න කලින් අපේ යම් පමණකට හිත එකඟ කරගෙන හිතේ සතියක් දියුණු කරගෙන සමාධියක් හදාගෙන ඉන්න පුළුවන් නම් වඩාම හොඳයි. එතකොට හිත විසිරෙන ගතිය අඩුයි. අපිට යම් පමණක අත්දැකීම් තියෙනවා. ඒ නිසා එක අතකින් අපිට මේ සමතයකයි විපස්සනාවකයි තියෙන යම් පමණක වෙනසක් පවා තේරෙන ඉඩ තියෙනවා. නමුත් අපි කෙලින්ම කිසිම සමතයක් නොකර විපස්සනාවකට බැස්සහම සමහරවිට අපිට මේ විපස්සනාව වඩද්දිත් තාම මේ විපස්සනාවක් කියලා තේරෙන්නේ නැතුව යම් පමණක අපි තුමා ආනාපානයක් එහෙම කරගෙන යනකොට අපි හිතුවොත් මේ එකපාරට මේ බැහැලා තියෙන්නේම විපස්සනාවටේ කියලා. එතෙන්දිත් අපේ හිත යම් පමණක එකඟුනහම අපි හිතුවොත් මේ ලොකු මට්ටමක් කියලා එතෙන්දිම අපි නොමග යනවා. ඒ කියන්නේ සමත භාවනාවක් කරගෙන යන්නත් ආනාපාන සතිය ප්‍රයෝගී කරගන්න පුළුවන්. එතෙන්දී හොඳට අපි හුස්ම රැල්ල දිහා බලනවා. හුස්ම රැල්ලේ ආස්වාසය ප්‍රස්වාසය දිහා අපි බලනවා. හොඳට හිත එතනම පවත්වන්න උත්සාහත් වෙනවා. එතනම හිත සමාධිමත් වෙනවා. එකඟ වෙන්න ගන්නවා. එතකොට එතන සමාධියක් ඒකාග්‍රතාවයක් ඔන්න යෝගාවචරයක් අත්දකින්නවා. අපි තුන් මෙහෙමවත් දෙයක් කළා නැතුව යම්ස කෙනෙක් එක පාටම ඔන්න විපස්සනාමං කරනවා කියලා හිතාගෙන මොකක් හරි අරමුණක් අරගෙන මෙනෙහි කරන්න ගත්තොත් ආස්වාස ප්‍රස්වාසයෙන් උනත් මෙනෙහි කරන්න ගත්තොත් සමහරවිට මුලදී මේ විපස්සනාවක් වෙන්නේ නැහැ. අත් වශයෙන්ම අර වගේ ටිකක් සතිය ඉස්සරහට ඒමක් මුලට ඒමක් පමණයි සිද්ධ වෙන්නේ. මොකද එතෙන්දිමත් එයා හිතාගත්තොත් දැන් නම් මම මේ ලොකු මට්ටමකේ ඉන්නේ කියලා එතන මෙතින් වරද්ද ගන්නවා. ඉතින් ඒ නිසා අපිට යම් පමණක සමත අධ්‍යක්ීමක් තිබීමේ ප්‍රයෝජනයක් තියෙනවා. ඊළඟට අපි හිතමු යම් විදිහකට දැන් යෝගාවචරයෙක් එයා ආස්වාස ප්‍රස්වාස උපයෝගී කරගන්නවා කියලා අපේ හිතේ වමනා කරනේ කුසලතාවයක් හදාගන්න. එයා දැන් උත්සාහත් වෙනවා දැන් සතිය දියුණු කරන්න, සක්මනක යෙදෙනවා, සතිය දියුණු කරගන්න උත්සාහත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය භාවිතා කරනවා තවදුරටත් සතිය වර්ධනය කරගන්න හිතේ ඒකාග්‍රතාවය දියුණු කරගන්න. දැන් මෙහෙම යන ගමනකදී හිත යම් පමණකට එකඟ වෙන්න පටන් ගන්නවා. අපි හිතමු එයාට ආස්වාස ප්‍රස්වාසය සියුම් වෙන්න ගන්නවා. දැන් කලින් තරම් ඒ තරම් හොඳට වැටහෙන්නේ නැහැ. දැන් අරමුණ සියුම් වෙලා. එතකොට අපි හිතුවොත් මෙතෙන්දි මේ සතිය දුර්වල වෙලයි කියලා එතනත් ඔන්න අපිට වර්ධිනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා නම් මම දැන් ක්‍රමානුකූල මාර්ගයක පැමිණියා. ඒ ක්‍රමානුකූල මාර්ගයේ එනකොට ඔන්න ඒ අරමුණේ සියුම් වීමක් අරමුණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි හිතන් හිටියොත් මේ කලින් වගේම මට හැමතිස්සෙම ඉඳගත්ත භාවනා පටන් ගත්ත මොහොතේ ඉඳන්ම අගට යනකම් එකම මට්ටමකින් අරමුණේ තියෙයි කියලා හිතාගත්තොත් එහෙම හිතාගන්න එකත් වැරදි. ඊළඟට අරමුණ ක්‍රමානුකූලව විකාශනය වීමක්, විකාශය වීමක්, ගෙවි යාමක්, එහෙම නැත්නම් සූක්ෂම වීමක්, සියුම් වීමක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ සියුම් භාවය අපි ටික ටික අත්දකින්නකොට අපිට හැබැයි හිතෙන් ආයෙත් පිට යන්න පටන් ගන්නවා. හිත පිට යද්දී ඔන්න අපි හිතුවොත් නෑ මේ මගේ සතිය දුර්වලලාය කියලා අපි නැවතත් අරමුණ ගොරෝසු කරන්න ගත්තොත් එතනම අපි වරද්ද ගන්නවා. මොකද අරමුණ සියුම් වීම කියන්නේ මේ අපිට මේ අරමුණ හරහාම ආපු අභියෝගයක්. තවදුරටත් අපේ සතිය සියුම් කිරීම සඳහා අපිව පෙළඹවීමක්. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා තියලා තියෙන කර්මස්ථානය පුදුමාකාර එකwidehatකින් කර්මස්ථානයක්. මොකද ඒ අපේ සතියේ තියුණු භාවය ඇති කර ගැනීම සඳහා අරමුණේ සූක්ෂම විපරිණාමයක් වෙන්න ගන්නවා. ඒතර දක්ෂව ගාවචරය අන්න ඒක තේරුම් අරගෙන එයා දැනගන්නවා දැන් මට ගොරෝසු අරමුණක සතිමත් වෙන්න පුළුවන්, නින්දට වැටෙන්න ඉන්න පුළුවන්. නමුත් අරමුණ සියුම් වෙනකොට මොන මගේ හිත එක්ක පිට යන්න පටන් ගන්නවා. නැත්තම් මම නින්දට වැටෙනවා. අන්න එයා තේරුම් ගත්තා නම් අන්න එයා හිත නින්දට වට ගන්න නැතුව ඉන්න අන්න උත්සාහත් වෙනවා. ඊළඟට හිත පිට ගියාට පශ්චාත්තාප නොවි නැවත නැවත අර මුලින් වගේම නැවතත් අරමුණට ගේනවා. අරමුණට ගේනලා මේ සියුම් අරමුණේ ඉන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ වගේ අපි සෑහෙන්න ප්‍රායෝගික වෙන්න වෙනවා මෙතෙන්දී. එහෙම නැත්නම් අපි නොබය යනවා. අපි තුමු දැන් ඔන්න යෝගාවචර ඒ කඩයිමත් පහසු කළා. මෙහෙම පසු කරගෙන යනකොට අපි හිතමු දැන් හිත තව දුරටත් එකඟ වෙලා අරමුණ තවත් සූක්ෂම වෙලා ඔන්න නොදැනී යනවා. දැන් ආස්වාසය ප්‍රසවාසයක් වෙන් කරගන්න බැරි තරමට ඔන්න සියුම් වෙලා. ඒ මට්ටමට ඔන්න සියුම් වුණා නම් ඇත්තටම දැන් මෙතෙන්දී වුණත් කෙනෙකුට මේ කියන්නේ විපස්සනාවට හැරෙන්න ඕන අවම සමාධිය තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි හිතුවොත් නෑ අනිවාර්යයෙන්ම මම ධ්‍යාන මට්ටම දක්වාම දියුණු කළ යුතුයි කියලා. ඉතින් එහෙමමත් අත්‍යවශ්‍ය නෑ. ධ්‍යාන මට්ටම දක්වා ගිහිල්ලා හැරෙන්නත් පුළුවන්. නමුත් විශේෂයෙන්ම ඔය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේම පෙන්ලා දෙනවා. මේ උපචාර මට්ටමේදී වුණත් කෙනෙකුට විපස්සනාවට දාන්න පුළුවන්. ඒ නිසා අපි අර යම් පමණකට මේ කය දැනෙනකොට වේදනාවක් දැනෙනකොට ඒක අරමුණු කරන්න ප්‍රමාණවත් සමාධියක් හදාගෙන එතෙන්ට දැම්මනම් එතකොට අපිට ඒ විපස්සනාවක් නැත්නම් ඒ ඒ අලුත් අරමුණ හරහාත් අපේ සමාධිය වැඩෙනවා. අලුත් අරමුණ හරහාත් අපේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඒ නිසා අපි බිය විය යුතුත් නැහැ මෙතෙන්දී අර අරමුණ මාරු කරන්න. හැබැයි ඉක්මන් විය යුතුත් නැහැ මෙතෙන්ට යන්න. මොකද අර මුලින් ගත්ත කර්මස්ථාන නැත්නම් අපි මූල කර්මස්ථානෙන් උපරිම ප්‍රයෝජනේ අරගෙන තමයි ඉතින් මෙතෙන්ට යන්න තියෙන්නේ. ඊළඟට තවත් පැත්තකින් අපි මෙතෙන්දි කලබල වුණොත් ආනාපාන සතියෙන් මම දැන් ඔන්න ධාතු මනසිකාරයට හැරෙන්න ඕනේ වේදනාවට පසනාවට හැරෙන්න ඕනේ කියලා ඔන්න කලබල වුණොත් එතනත් අපිට වරදිනවා. මොකද සමහරවිට අපිට අපේ හැකියාව තියෙන්න පුළුවන් ආනාපාන සතිය ඔස්සේමත් යන්න. ඒ නිසා ඇතම් යෝගාවචරීන් කලබල වෙලා ඉක්මනටම ඔන්න ආනාපානෙන් ටිකක් දුරට ගිහිල්ලා ටක් ගාලා ආයි වේදනාවකට දානවා. එහෙම නැත්නම් ධාතු ලක්ෂණයක් බලන්න උත්සාහත් වෙනවා. නමුත් ලස්සනට අර ආනාපානිය ඔස්සේම යන්න පාර තිබුණා. ඒ නිසා එතෙන්දිත් කලබල නොවි අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ මේ ආනාපාන සතියෙන්මත් මාව එක්කගෙන යාවිද. මම ටිකක් හිත දැන් තැම්පත් වෙලා තියෙනවා. නාසිකාග්‍රේම එකඟ වෙලා තියෙනවා. කලබල නොවි මුකුත් නොකර පොඩ්ඩක් මේ සියුම් අරමුණේ මේ හිත පවත්වාගෙන ඉන්නවා. අන්නේ ඉන්නකොට ආනාපාන සතියෙන් මේ යන්න පුළුවන් යෝගාවචරයට අන්න හොඳට කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පා වෙනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් රැල්ලක් ඇවිල්ලා යන මුළු කයම සම්බාහනය කරලා යනවා වගේ දැනෙනවා. එහෙම නැත්නම් එඟ කිලිපොලා යනවා වගේ දැනෙනවා. යම් යම් අන්න ප්‍රීතියේ යම් යම් අවස්ථාවන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි. ඒක පාටම මං විපස්සනාවට හැරෙන්න ඕනය කියලා කලබල වෙන්න නරකයි. ඊළඟට මේ වගේ මට්ටම් වලදීත් ඇත්තටම දැන් අපි හිතමු යම්සි යෝගාවචරයක් ඔන්න එයාට අර විදිහට ආනාපානෙම්ම ගියේ නැහැ. ඔන්න දැන් එයාට අරමුණක් මතුවෙන්න කලින් ඔන්න දැන් එයාගේ හිතේ යම් සමාධිමත් ස්වභාවයක් තියෙනවා. එයාට දැන් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඊළඟ පරයන්කටත් වාඩි වෙනවා. වාඩි වුණාම ඔන්න විනාඩි 15කින් 20කින් අන්න එයාගේ හිත හොඳට එකඟ වෙනවා. එකඟ වෙලා ඒ එකඟතාවය තුළ දැන් පවත්වන්න පුළුවන් හැකියාව අන්න දැන් වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් දැන් ඉතින් ධාතු මනසිකාරයකට හෝ එහෙම නැත්නම් වේදනානුපස්සනාවකට හෝ හැරෙන්න අවකාශය තියෙනවා. දැන් මෙතෙන්දී ඇතම් මේ වැරදි මත තියෙනවා. අපි මේ තියෙන තාක් සියලුම අරමුණු බැලිය යුතුයි කියලා ඇතම් මත තියෙනවා. ඉතින් ඒ මතය ඇත්තටම බුදුරජාන් වහන්සේගේ කාලෙදිම බුදුරජාන් වහන්සේ මිදලම තියෙනවා. ඒ කියන්නේ එක්තරා අවස්ථාවකදී මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. උන්වහන්සේන් අහනවා මාළුන්ගේ පුත් ඔබ මේ අතීතයේ දැක්කෙත් නැති වර්තමානයේ දකින්නෙත් නැති අනාගතයේදී දකින්න කැමැත්තක් ඇත්තෙත් නැති උමනාවකුත් නැති මේ චක්කු විඤ්ඤය වූ රූපයක් නිසා, ඒ කියන්නේ යම්කිසි රූප ධර්මයක්, ඇහැට පේන දෙයක් සම්බන්ධයෙන් ඔබට මේ කැමැත්තක්, රාගයක්, ද්වේෂයක් පහළ වෙයිද? නැත්නම් මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. ඒ වගේම ඉතින් බුදුරයන් වහන්සේ අහනවා දැන් මේ කණෙන් අහපු නැති දැන් අහන්නෙත් නැති අනාගතයට අහන්න ඕනේ කියලා උමනාවකුත් නැති. ඒ බඳු සද්දය සම්බන්ධයෙන් ඔබේ හිතේ කැමැත්තක් උමනාවක් රාගයක් ද්වේෂයක් පහළ වෙයිද? නැත්නම් මේ ස්වාමීනි කියලා උත්තර දෙනවා. අන්න ඒ ආකාරයෙන් ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රයන් 6 සම්බන්ධයෙන්ම කතා කළා. මාළුන්කපුත් සාමීන් වහන්සේට හොඳට පිරිසුදු කරලා දෙනවා. මේ Tamanට වර්තමාන වශයෙන් මේ පැන නගින්න හේතු වෙන්න කෙලෙස් ඇත්තටම මේ එක්ක අපි අතීතයේදී යම් පමණකට ඇසුරු කරපු දේවල් එහෙම නැත්නම් වර්තමාන වශයෙන්ම අත්දකින්න දේවල් එහෙම නැත්නම් අපි හිතින් හිතාගෙන ඉන්නවා මේක මම බලන්න ඕනේ කියලා. ඒ ගැන අන්න අපි හිතින් මවලා එහෙම නැත්නම් හිතින් හදලා දෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි එහෙම දෙයක් අහලවත් නැත්නම්, දැකලවත් නැත්නම්, විඳගෙනත් නැත්නම්, දනුත් බඳු ඇසීමක්, දැකීමක්, විඳ ගැනීමක් වෙන්නෙත් නැත්නම්, ඒ බඳු දෙයක් විඳ ගන්න ඕනේ කියලා කැමැත්තක්වත් ඇත්තේ නැත්නම්, ඕමනාවක්වත් ඇත්තේ නැත්නම්, ඒ බඳු අරමුණු සම්බන්ධයෙන් අපි වෙහෙසෙන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් මෙලාවට අපි සම්මර්ෂණය කරනවා කියලා අප්‍රමාණ තියෙන තා කරමුණු සියල්ලම මම සම්මර්ෂණය කළ යුතුයි කියලා හිතාගත්තොත් අන්න අපි නිකාං කාලේ නාස්ති කරනවා. මොකද අපි මේ වර්තමාන හිතේ පහළ වෙන කෙලෙස් වලට නෙමෙයි අපි මුල් තැන දීලා තියෙන්නේ. සතර සතිපට්ඨානෙට නෙමෙයි අපි මුල් තැන දීලා තියෙන්නේ වෙනත් දෙයකට. ඉතින් අපි ඇහැට පේන සියලුම රූප සම්මර්ෂණය කළ යුතුයි. කනට ඇසෙන සියලුම ශබ්ද සම්මර්ෂණය කළ යුතුයි. නාසයට දැනෙන සියලුම මේ ගඳසුන් සම්මර්ෂණය කළ යුතුයි කියලා හිතාවතොත් ඔන්න අපිට වර්ධිනවා. නැත්තම් අතීතයේ සංස්කාර සියල්ලම සම්මර්ෂණය කළ යුතුයි. වර්තමාන සංස්කාර සියල්ලම සම්මර්ෂණය කළ යුතුයි. අනාගත සංස්කාර සියල්ලම සම්මර්ෂණය කළ යුතුයි. ගියාත්මේවත් සම්මර්ෂණය කළ යුතුයි. මේ ආත්මේවත් සම්මර්ෂණය කරන්න තියෙනවා. ඊළඟ ආත්මේවත් ඔන්න බලන්න තියෙනවා කියලා හිතාගත්තොත් ඉතින් ඔතනම ඉතින් අමුතුම පැටලෙල්ලක් පැටලෙනවා. ඒ නිසා එතනදී ඒ බඳු ඥානයක් කෙනෙකුට පහළ වුණා නම් එතන ඉතින් මිච්ඡා ඥානයක් කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නිසා කෙනෙකුට බලන්න පුළුවන් මේ සලායතන සංයුත්තේ තියෙන මේ මාළුන්ගේ පුත්තු සූත්‍රය මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ඊටාම පිරිසුදුව මේ කුමක්ද විපස්සනාවට බඳුන් කළ යුත්තේ කියන කාරණාව හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා. බුද්ධ වචනේම ඒක සඳහන් වෙනවා. ඊළඟට අපි හිතමු තවත් කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන් දුර්මතයක්. දැන් මේ විපස්සනාව ඔය තරම් මේ භාවනා කරලා හිතේ සමාධි හදාගෙන මේ තරම් මහන්සි වෙන්න දෙයක් නැහැ. ඊට වඩා මට පහසුවෙන්ම බණක් අහලා ඒක ගැන ඕනනම් මම පොඩ්ඩක් තව හිතලා මේක තර්කයෙන්ම මට කරගන්න පුළුවන් කියලා කෙනෙක් ඇතම් වෙලාවට ඉතින් විපස්සනාව සම්බන්ධයෙන් හිතේ ඇති වෙන්න පුළුවන් යම් යම් දුර්මත. ඒ ගැනත් ඇත්තටම බුද්ධ වචනයම කියන්නේ බුදුරජාන් වහන්සේගෙන් ඒ කාලෙදිත් අහපු ප්‍රශ්නයක් ගැන අපිට ආපස්සට ගිහිල්ලා බලන්න පුළුවන්. සුත්තනිපාතේ පාරායන වර්ගයේ එනවා හේමක කියන සූත්‍රය. ඒක ඊටාම මේ මේ කරුණ සම්බන්ධයෙන් හොඳ අපිට උත්තරයක් දෙනවා. මේ හේමක ඇතුළු මේ নানা ප්‍රකාර බොහොම බ්‍රාහ්මණ පඬිතවරු කීප දෙනෙක්ම ඇවිල්ලා තිනවා බුදුරජාන් වහන්සේව හම්බ වෙන්න. සුත්තනිපාතේ පාරායන වර්ගයේ තියෙන ඊටාම මේ ගැඹුරු ප්‍රශ්න ටිකක්. ඒ අය අහන ප්‍රශ්න වලට ඍජු පිළිතුරු ටිකක් බුදුරජාන් වහන්සේ දෙනවා. එතකොට මේ සුත්තනිපාතේන පාරායන වර්ගය බොහොම වියතුන් පිළිගන්නවා මේක මේ බුදුරජාන් වහන්සේගේ ඊටාම අර හොඳම ධර්ම කොටාශයන්. තම මුල්ම බුදු සමය අඩංගු වෙන කොටසක් කියලා මේ පාරායන වර්ගය කියන එක. ඉතින් මෙතෙන්දි මේ හේමක අහන ප්‍රශ්නේ ඒක අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ හේමක මේ මානවකයා අහනවා යේමේ පුබ්බේ ව්‍යාකංසු හුරං ගෝතම සාසනං චාසි ඉති භවිස්සති සබ්බං තං ඉති හීතිහං සබ්බං තං තක්ක වඩණං නාහං තත්ත අබිරමින් දැන් මේ ප්‍රශ්නයක් අහන කෙනෙක් තමන්ට වෙච්ච සිද්ධිය දැන් මේ බුදුරන් වහන්සේ ඉදිරියේ නොවලහා කියනවා එතුමා කියනවා මේ බුදුරයන් වහන්සේ ගාවට එන්න කලින් හුරං ගෞතම සාසනම් මේ ඔබ වහන්සේගේ මේ ගෞතම ගෞතම සාසනය හඳුනගන්න කලින් මම ගියා අනිකුත් විවිධාකාර ශාස්ත්‍රෝන් වහන්සේලා ගාවට මම ගියා. ඉතින් ගිහාම ඒ අය කියනවා ඉච්ඡාසි ඉති භවිස්සති මේ මේක මේක මෙහෙම වුණා මේක ඉදිරියට මෙන්න මෙහෙම වෙයි. මේ විදිහට අර විවිධාකාර විශේෂ ශේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් මේක මේක වෙయ్య මේක මුනේ මේක අනාගතයට මෙහෙම වෙయ్య කියලා පුදුම විදිහේ තර්ක ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. සබ්බන්තං ඉතිහීතිහං. මේ හැම එකක්ම මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙසේයි මෙසේයි මෙසේයි කියලා මේගොල්ලෝ කියලා දෙනවා මට. සබ්බන්තං තක්ක වඩණං. මේ හැම දෙයක් තුලින්ම තර්කය වැඩෙනවා. මේ හැම දෙයක් තුලින්ම විතර්ක වැඩෙනවා. මේ හැම දෙයක් තුලින්ම අපි පුදුම විදිහට හිතන්න පොළඹවනවා. නාහං තත්ත අබිරමින් අන්න ඒකේ මං ඇලුන්නේ ඒක මට එච්චර ගැළපුණේ නෑ. දැන් මේ මේ වෙලාවේදී මේ හේමක කියනවා මේ ඔබ වහන්සේ මේ තණ්හාව කියන දේ නැති කරන මේ සතිමත් වෙලා වර්තමාන වශයෙන් තණ්හාව දුරු කරන ප්‍රතිපදාවක් දේශනා කරනවා කියලා මට තේරිලා මට අහන්න ලැබිලා මම මේ පැමිණියේ අනේ ස්වාමීනි මට ඒක කියලා දෙන්න. දැන් මේ හේමක අහන ප්‍රශ්නේම අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය තර්කයෙන්ම කරගන්න බෑ. තර්කයෙන්ම ගෝචර වෙන්නේ නැහැ. අතක්කාවචරයි කියලාත් අපි කියන්නේ. ඒ නිසා අපි මේ සියල්ලම තර්කයෙන්මට අවබෝධ කරගන්න පුළුවන්. සියල්ල අහපු ගමන් මට වැටහෙනවය. අහලා ඒකත් ඒකේ අහපු දේවල් එහාට මෙහාට ගලපලා තර්කයට දාලා මට ඔක්කොම ටික හදාගන්න පුළුවන්ය. මම මහා දාර්ශනිකයෙක්, චින්තකයෙක් කියලා හිතාගෙන අපි ගියොත් එතනම අපි අධිමානයකට තමයි යන්නේ. එතනම අපිට වර්ධිනවා. මොකද මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ඒබඳු මාර්ගයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය සම්පූර්ණයෙන්ම තර්කයේ මත පදනම් වෙච්ච මාර්ගයක් නෙමෙයි. හිතලා නිවන් දකින්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. ඒ වෙනුවට ප්‍රපංච සමනය කරන මාර්ගයක්. විතර්ක සමනය කරන මාර්ගයක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ මේ සමහර වෙලාවට අපේ වද වර්තමාන මේ ආර්ථික විද්‍යාවන් සමාජ විද්‍යාවන් අධ්‍යාපන ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම අපේ මේ හිතන ස්වභාවය අනිත් කෙනෙක්ගේ වැරදි දකින ස්වභාවය තමන්ගේ වැරදි දකින ස්වභාවය දේවල් වල තියෙන විස්තර දකින ස්වභාවය මේක තමයි හුඟක්ම වර්ධනය කරන්නේ ඒ නිසා අපි අතීතයේ හිටපු මිනිස්සුන්ට සාපේක්ෂව හුඟක් හිතනවා. ඉතින් අපි හරිම හිතන්නේ ඉතින් අපි හරි දාර්ශනිකයි අනිත් අයට වඩා දන්නවා හුඟක් දැනුමක් අපි සතුව තියෙනවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් අතීතයේ හිතේ මිනිස්සුන්ට සාපේක්ෂව අපේ හිතේ සිතුවිලි බහුලයි, සංඥා බහුලයි, විතර්ක බහුලයි. පුදුමාකාර පැටලිලි ජාලාවක තමයි අතින් අපි වර්තමානයේ ගත කරන්නේ. ඉතින් එහෙනම් අපිට පොඩ්ඩක් නිහතමානී වෙන්න වෙනවා. අපි මේ විද්‍යාවෙන් දිනුනේ කියලා කිව්වට ගණිතෙන් දියුණුවේ කියලා කිව්වට තාක්ෂණයෙන් දියුණුවේ කියලා කිව්වට මේ හරහා අපේ හිතේ ඇති වෙලා තියෙන සැබෑ වර්ධනයක්ද සැබෑ දියුණුවක්ද සැබෑ සාමයක්ද අපේ හිතේ ඇති වෙලා තියෙන්නේ කියලා පොඩක් නිහතමානීව බලන්න අපි පුරුදු වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි මේ දැනට අපි සතු ඥානයකින් ඒකම ප්‍රයෝගී කරගෙන අපිට නිවන් දකින්නත් පුළුවන් කියලා හිතාගත්තොත් නම් ඉතින් අපිට පාර වර්ධින්න තියෙන අවකාශය හුඟක්ම වැඩි. ඉතින් ඊළඟට අපි හිතමු ඉතින් මේවත් කවුරු කවුරු හරි තේරුම් අරගෙන එයා පෙළඹෙනවා කියලා දැන් මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට වැඩ කරන්න. දැන් එහෙම යනකොට ඔන්න දැන් ටික ටික එයා ඒ ඉගෙන කියාගත් දේවල් පොඩ්ඩක් පැත්තකින් තියලා පොතේ දැනුම පැත්තකින් තියලා එයා බොහොම නිහතමානීව ඔන්න වැඩේ පටන් ගන්නවා. ඔන්න සක්මනක් කරනවා පරයන්කයක් කරනවා. ඔන්න ඒකෙදී ඔන්න හිතේ සමාධියක් හැදෙනවා. හිතේ එකඟතාවයක් වැඩෙනවා. සතියක් දියුණු වෙනවා. ඒ යම් එක යම් පමණට ආවට පස්සේ ඔන්න අපි හිතමු එයා ටික ටික මේ වර්තමාන වශයෙන් පැන නගින අරමුණක් නිරීක්ෂණය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මට්ටමේදී උනත් කෙනෙකුට යම් යම් උපක්ලේශ මට්ටම් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඇතැම් වෙලාවට ආලෝකයන් පහළ වෙන්න පුළුවන් මේකෙදිත්. මොකද අපිට හරියටම කියන්න බෑ මේ හිත දැන් ගැළපීලා තියෙන විපස්සනා පාරකද නැත්නම් සමත පාරකද කියලා ඇත්තටම මුලදී විග්‍රහ කරගන්න වෙන මේ දෙක වෙන් කරලා හඳුනගන්න හරි අමාරුයි. ඒ නිසා ඇතම් වෙලාවට ආලෝක සභාවෙන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිතුවොත් මේ ජීවිතයේ ප්‍රථම වතාවට මෙබඳු මේ ආලෝකයක් බොහොම ප්‍රබාෂර විදිහට පහළ වුණාම ආ දැන් නම් ඔක්කොම සම්පූර්ණයි මම මාර්ගඵල අවබෝධ කළා කියන හිතනගත් හිතුවොත් එතනම අපිට වර්ධිනවා ඊළඟට සමහර ලාවට දැන් හොඳට හිත එකඟ වෙලා තියෙනවා දැන් ඇඟ කිලිපලා යනවා මේ පාවෙනවා වගේ දැනෙනවා පුදුමාකාර ප්‍රීතියක් දැනෙනවා ආ මේ ප්‍රීතිය හිතාගත්තොත් මේ මාර්ගඵල අවබෝධයක් කියලා එතනත් අපිට වර්ධිනවා ඊළඟට දැන් පුදුමාකාර විදිහට දැන් කය සැහැල්ලු වෙලා, හිත සැහැල්ලු වෙලා. කෙලෙස් වලින් පීඩාවක් ඇත්තෙම නැහැ. පසද්දියක් ඇවිල්ලා දැන්. ප්‍රසන්නයි හරිම හිත. කයත් ඒ නිසාම හරි සැහැල්ලුයි. ඉස්සෙල්ලා නම් පුදුම විදිහට රාගෙන් දැවුණා, ද්වේෂෙන් දැවුණා. දැන් නම් මේ මොකක්වත්ම පීඩාවක් නැහැ. හරිම පහසුයි. හරිම සුවයක් තියෙනවා. ඉතින් මේ සෝය අපි හිතාගත්තොත් ආ දැන් මාර්ගඵල ලැබුණා කියලා එතනත් අපිට වරදිනවා. ඊළඟට අපි කරගෙන යන ක්‍රමයේ සම්බන්ධයෙන් අපි හිතමු අපිට ඔන්න මේ වගේ දේවල් පහළ වුණා. ඉතින් අපිට දැන් විශ්වාසයි මේ කරගෙන යන ක්‍රමය හොඳයි කියලා. මේ කරගෙන යන ක්‍රමය හරියි කියලා. නිවැරදියි කියලා. ඉතින් අපි ඒක දැඩිව අල්ල ගන්නවා. මේකමයි හරිම ක්‍රමේ. අනිත් ඒවා ඔක්කොම වැරදි. මගේ ගුරුවරයාමයි නිවැරදි ගුරුවරයා, දක්ෂම ගුරුවරයා. අනිත් අය නම් කියන දේවල් ඔක්කොම බොරු. කියන අන්න අපි මේ දේම දැඩිව අල්ලගත්තොත් මේකම දැඩිව විශ්වාස කරන්න ගියොත් සමහරලාට ඔන්න අදිමොක්කයට අහු වෙනවා. ඒ කියන්නේ මේ කරන ක්‍රමයෙන් හරහා නිවැරදි ප්‍රතිඵල එන්න පුළුවන්. නමුත් එතන පවා අපි අනවශ්‍ය විදිහේ ග්‍රහණයක් කරන්න ගියොත් මේකමයි නිවැරදි කියලා හිතාගත්තොත් අනිත්‍යවා සියල්ලම බොරුයි කියලා හිතාගත්තොත් ඔන්න අපි අන්තගාමී වෙනවා. ඒ නිසා එතෙන්දි පවා දැන් මේ ඔක්කොම ටික හොඳින් සිද්ධ වෙගෙන යනවා. අපි ප්‍රබලව හිතා මේ බරපතල විදිහට විශ්වාසයක් ගොඩනගාගෙන මේක මේ ඉස්මතු කරමින් කතා කරමින් කතා කරන්න ගත්තොත් අන්න සමහරලාට මෙතෙන්දිත් අපිට වර්ධින අවස්ථාව තියෙනවා. ඊළඟට තවත් පැත්තක් තියෙනවා පග්ගහ කියලා. ඒ කියන්නේ සමහරලාට ඔන්න අපිට දැන් මේක හරියන බවක් තේරෙනවා. හොඳට දැන් හිතේ සමාධිමත් භාවයකින් එකඟතාවයකින් අරමුණ දිහාත් හොඳට බලනවා. අරමුණේත් විස්තර පේනවා. දැන් ඉතින් හරි සතුටුයි. මොකද හරියාගෙන ගිහිල්ලා. දැන් ඉතින් අපි නිදාගන්න යන්නේ නැහැ. කන්න බොන්න එක මේ බඳු කටයුතු වලටත් ඒ තරම් තැනක් දෙන්නේ දැන් උදේ රෑ බලන්නේ නැතුව භාවනා කරනවා. නිදාගන්නෙත් නැහැ භාවනා කරනවා. පැය ගණන් සක්මන් කරනවා. පැය ගණන් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අපි අධික වීරයකට ගියොත් ඉතින් මෙතනත් ඉතින් අපිට වරදිනවා. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ හැම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර තුල මේ එකක් විතරක් නෙමෙයි පෙන්වන්නේ. පැති කීපයක්ම පෙන්වනවා. අපි මේ හැම පැත්තක් ගැනම පොඩ්ඩක් හරි අපේ අවධානය යොමු වෙලා තියෙනවා නම් මේ එක පැත්තක් වැඩෙනකොට ඒ ඔස්සේම ගියොත් එහෙම හරියට නිකන් අර ගහක් වර්ධනය වේගෙන එනකොට අපි හිතමු මේකේ අතු පහක් හයක් තියෙනවා නම් අපි පහක් ඒ කියන්නේ අපි හිතමු අතු පහක් තියෙනවා නම් ඒක හතරක්ම කපලා දාලා එක පැත්තක තියෙන අත්ත විතරක් ඉතිරි කළොත් එහෙම කාලයක් යනකොට ඒ පැත්තේ අත්ත විතරක්ම වර්ධනය වෙලා ඒ පැත්තටම ගහ බර වෙලා ගහ වැටෙනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ අපි භාවනා කරගෙන යනකොටත් බුදුරජාන් වහන්සේ පෙන්නන එක්තරා අන්දමකින් ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන් මේ ඔක්කොම එකක් නෙමෙයි. ඉන්ද්‍රිය ධර්මයන් පහක් පෙන්වනවා. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. ඒවම තවදුරටත් වර්ධනය වුණාම බල මට්ටමකටපත් වෙනවා. තවත් විග්‍රහ කළා අන්න බොජ්ජංග ධර්ම හතක් පෙන්වනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ භාවනාවක් කරගෙන යනකොට මේ පැති කීපයකින් මේ එක එක ධර්මතාවයන් සම්බන්ධයෙන් අපි පොඩි විමසීමක් කරන්න වෙනවා. නැත්නම් අපි එකක් ඔස්සේම ගියොත් එහෙම වර්ධනය තියෙන හැකියාව වැඩි. ඒකමයි හොඳ කියලා හිතාගත්තොත් වර්ධින් තියෙන හැකියාව වැඩි. අපි අනිත් දේවල් සම්බන්ධිනුත් යම් අවධානයක් යොමු කිරීම අවශ්‍යයි. වීර සමතාවක්, ඉන්ද්‍රිය සමතාවක් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ මතක් කරලා දීලා තියෙනවා. එතකොට අපිට ඕන්ට වඩා අපි වීරය කරන්න ගත්තොත් අපි මේක සමතර සමබරතාවයේ තියාගත්තේ නැත්නම් සමහරවිට අපේ භාවනාව වර්ධිනවා මොකද වීරය හරහාම දැන් හිත උද්දච්චයට යනවා අතිපංගහිතං මේ චිත්තං උද්දච්චානුපතිතං කියලා පොත්පත්වල සඳහන් වෙනවා ඕන්ට වඩා කරන මේ වීරය හරහාම හිත විසිරෙන්න ගන්නවා. ඒ නිසා අපිට දැන් ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙන බව ඇත්ත. මේක හොඳයි කියලා තේරෙන බවත් ඇත්ත. මේ දේවල් අද අත්දකින්න පුළුවන් කියලා තේරෙච්ච බවත් ඇත්ත. නමුත් මේක දිග ගමනක් යා යුතු ගමනක් මෙතන තියෙන්නේ. දිග ගමනක්, දිග කාලයක්, දීර්ඝ කාලයක් තිස්සේ යා යුතු ගමනක් මෙතන තියෙන්නේ. මේක මේ මීටර 100 දුවනවා වගේ ෂණිකව ගිහිල්ලා දවසින් ඉවර කරන්න පුළුවන් ගමනක් නෙමෙයි. එතන අපිට සෑහෙන්න මේ කටයුත්තේදී ඉවසීම පුරුදු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි කලබල වෙලා මට මේ පරයන්කෙන් මං වාඩි වුණා සෝවාන් වෙලා මිසක් මං නැගිටින්නේ නැහැ කියලා හිතාගත්තොත් නම් ඉතින් සමහරවිට gedare ඉන්න අයට මේ රෝහල් ගත කරන්න තමයි වෙන්නේ. ඒ නිසා අපි බොහොම කලබල නොවි ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. පාර හරි බව තේරෙන්න පුළුවන් අපිටත් ලොකු උනන්දුවක් තියෙන්න පුළුවන්. නමුත් මේක සමබර කරගෙන යන්න අපි උත්සාහත් වෙන්න වෙනවා. ඊළඟට තවත් මේ උපක්ලේශයක් පෙන්නනවා සුඛය. ඒ කියන්නේ දැන් කෙලෙස් යටපත් වෙන්න යටපත් වෙන්න දැන් අර කෙලෙස් වලින් වෙච්ච පීඩාව අඩු වෙන්න ගන්නවා. ඉතින් හරීම සැහැල්ලුවක්, චිත්ත පීඩා අඩුවීමක්, හිත බොහොම සංසුන්ව තිබීමක්, කෙලෙස් අඩුවීමක් නිසාම අන්න ලොකු සෝයක් දැනෙන්න පුළුවන්. ඒ වගේමයි ඒක හරහා ගිහලා අන්න ප්‍රඥාවකුත් පහළ වෙන්න පුළුවන්. දැන් හැම තිස්සෙම නුවණ අවදි වෙලා තියෙන්නේ. ඥානයක් තියෙනවා. ඒ ඥානය නිසාත් ඒ ප්‍රඥාව නිසාත් අන්න මේ ප්‍රඥාවයි සුඛයයි දෙක එකතු වෙලා අන්න සමහර වෙලාවට මේනම් මාර්ගඵල කියලා හිතන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධයක් මේ උනේ කියලා මේ හැම මට්ටම් වලකදීම අපිට ආරෝපණය කරන්න ඉඩ තියෙනවා. අපි ආරූඪ කරගන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ හුඟක් වෙලාවට භවනා කරන්න එන්නෙම මම සෝවන් වෙන්න ඕනේ. මම නම් ඔන්න සකදාගාමි. මම නම් ඔන්න අනාගාමි. මම නම් රහත් වෙලා කියලා තමයි ඉතින් හුඟක් වෙලාවට අපි හිතාගන්නේ. හරිම කලබලයි අපිට මේ මේ ඔටුන්න පැලඳ ගන්න. ඉතින් එහෙම ධර්මයක්ම නෙමෙයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ක්‍රමානුකූලව අපි තුල ඒ ඒ හැකියාවන් නැත්නම් ඒ ඒ මට්ටම් වලට යෑම සඳහා දියුණු කරගත යුතු කුසලතාවයන් රසක් බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපි කියනවා. ඉතින් මේ හැකියාවන් ටික මේ කුසලතාවයන් ටික දියුණු කරගන්නේවත් නැතුව ඒවට යෙදෙන්නේවත් නැතිව අපි නිකන් පොඩ්ඩක් සතියක් දෙකක් භවනා කළා. ඔක්කොම ටික සම්පූර්ණයි කියලා හිතාගත්තොත් ඉතින් එතනම වැරදිලා තමයි තියෙන්නේ. ඉතින් මේ ඥානයක් එහෙම පහළ වුණාම ඉතින් හුඟක් වෙලාවට අන්න අපි ඒක අනිත් පැයට කියන්න යනවා. ඔන්න ඊළඟට පොතක් පළ කරනවා. මේ සතියයි දෙකයි මාසයයි හමාරයි භවනා කළේ. ඔන්න අපි අනිත් පැයට උපදෙස් දෙන්න යනවා. පොතකුත් පළ කරනවා. අන්තර්ජාලයේත් දානවා. දැන් ඉතින් පැය ගණන් තිස්සේ අපි දේශන පවත්වනවා. ඉතින් මොකද මේකේ හරි තියෙන ලොකු ප්‍රබෝධයකුත්. ඉතින් සමහරලාට ඔන්න හොඳට ස්කන්ධ වැටහෙනවා. නාම රූප ධර්මයන් වැටහෙනවා. අනිත්‍ය ස්වභාවයන් වැටහෙනවා. ඉතින් කියන්නමයි හිතෙන්නේ. අනිත් කෙනෙකුට කියන්නමයි හිතෙන්නේ. වචන එනවා ගලාගෙන එනවා. ඉතින් හොෝගාලා දේශන පවත්වනවා. ඉතින් අනිත් ඈත් දැන් ඇදිලා එනවා. අනිත් ඈත් ඔන්න අපිව උඩින් තියෙනවා. ඉතින් තවත් ටිකක් ඉතින් අපි ලොකු වෙනවා. සාමාන්‍ය සරල භාෂාවෙන් කියන ඉතින් අපි ඇඳ ගන්නවා. ඉතින් දන්නේම නැතුව ඉතින් ඒ අය ඉතින් ඔන්න අපිව සිංහාසනාරූඪ කළා අපිට අටුටුන පළඳලා ඔන්න අපි දැන් රහත් වෙලා. ඔන්න ඉතින් සෑහෙන්න මේ වගේ මට්ටම් වලදී නොමග යන්න තියෙන අවකාශය හුඟක්ම වැඩි. ඉතින් තවත් පෙන්නනවා මුපට්ඨානේ කියලා මේ උපක්ලේශ ධර්මයන් සම්බන්ධයෙන් ඒ කියන්නේ අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. අපි හිතමු හොඳට දැන් අපි මෙනෙහි කිරීමත් තුළින් තමයි අපි භාවනාව කරගෙන යන්නේ. හොඳට අත උස්සනකොටත් මෙනෙහි කරනවා. අත පාත් කරනකොටත් මෙනෙහි කරනවා. ඉස්සරහා බලනකොටත් මෙනෙහි කරනවා. දකුණු අනිත් පැත්ත පැත්ත බලනකොටත් මෙනෙහි කරනවා. කෑම කනකොටත් මෙනෙහි කරනවා. ඊළඟට ඇඳුම් පැළඳුම් අඳිනකොටත් පළඳිනකොටත් මෙනෙහි කරනවා. මේ විදිහට අපි අඛණ්ඩ මෙනෙහි කිරීමක් පවත්වනවා. එක එක උපක්‍රමනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඇතම් කෙනෙක් මේ ඒ මෙනෙහි කිරීම මුල් කරගෙන කටයුත්ත කරගෙන යනවා. සමහර ලාවට මේ මෙනෙහි කිරීම සාර්ථක වෙන හොඳට. එයාට දැන් අඛණ්ඩවම කිසිම සංසිද්ධියක් මගහරව ගන්න නැතිව මෙනෙහි කිරීමේ දක්ෂතාවය ඔන්න දියුණු වෙනවා. ඉතින් මේ මෙනෙහි කිරීමේ දක්ෂතාවය දියුණු වීමත් කෙනෙක් ලොකුවට සලකනවා. එයා හිතනවා ආ දැන් නම් ඔක්කොම සම්පූර්ණයි. මට දැන් හොඳට මෙනෙහි කරන්න පුළුවන්. මට ඊළඟ පරයන්කේදීත් ඊළඟ දවසේදීත් අනිවාර්යයෙන්ම මේ විදිහටම හොඳටම මෙනෙහි කරන්න පුළුවන් වේවි. මම නම් හොඳට දැන් මෙනෙහි කිරීමේ අතිදක්ෂයෙක් කියලා අන්න ඒකට මමත්වයක් ආරෝපණය කරගෙන ඒකට ලොකු කැමැත්තක් ඇති කරගෙන ඒක ගැන ලොකුවට කතා කරනවා. මෙතනත් අන්න අපි උපක්‍රේක්ෂයට අහු වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ඇතම් වෙලාවට හොඳ උපේක්ෂාවක් අපි ගාව තියෙනවා. දැන් ඒ තරම් සැලෙන්නේ නැහැ. දේවල් එක එක දේවල් වෙනවා අපි බොන්න නොසැලී ඉන්නවා. එහෙම නැත්නම් හිත හුඟාක් මේ උද්දාමයට යන්නෙත් නැහැ. දුම්නසකට යන්නෙත් නැහැ. යම් පමණකට උපේක්ෂාවක් තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. නමුත් මේකත් අපි මමත්වයෙන් සලකන්න ගියොත් එතනත් අපි අහු වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම මේ උපක්ලේශ විශේෂයෙන් මේ විපස්සනා උපක්ලේශයන් ඔක්කොම සාර්ථකත්වයේ මතයි පහළ වෙන්නේ. ඒ නිසා අපි හිතුවොත් මේවා මේ අදක්ෂ යෝගාවචරයෙකුට පහළ වෙන්නේ කියලා එහෙමත් නැහැ. මේ දක්ෂ යෝගාවචරයින්ටමයි උපක්ලේශත් පහළ වෙන්නේ. මේ උපක්ලේශ අපි හඳුනා ගන්න ඕනේ මේ කොහෙදද මම මේක මමත්වයෙන් සැලකුවේ? කොහෙදද මම මේක ඕන්ට වඩා ආඩම්බරයට ගත්තේ? මේකෙන් මම කෙනෙක් වෙන්න ගියේ කොහෙදද? මේකෙන් මම ලොකු ආත්ම දෘෂ්ටියක් හදාගන්න ගියේ කොහෙදද? මම අනිත් අයට වඩා කැපී පෙනෙන්න ගියේ කොහෙදද? අනිත් අයව නිකන් තරඟකින් පරාජය කරනවා වගේ මම ඒකම පාවිච්චි කළා අනිත් අයට වඩා මම ඉදිරියෙන් ඉන්නවා කියලා හිතන්න ගියේ කොහෙදද? ඉතින් මේ වගේ අපිට අර අපේම කුසලතාවයන් අපි මේ භාවනාවේදී ලබන අපේම හැකියාවන් අපිටම බිම දාලා පා ගන්න වෙන තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් අපි ඒවට ලකුණු දීලා අනිත් අයත් එක්ක අනිත් අයගේ කුසලතාවයන් එක්ක අපේ කුසලතාවයන් සංසන්දනය කළා අපේ එකම ඉහළට අරගෙන අපිම දන්නවා ඒක මගේ කුසලතාවය. ඒක මට හෙටත් තියේවි අනිද්දාටත් තියේවි මුළු ජීවිත කාලෙදිම මේ කුසලතාවය තියේවි කියලා අපි හිතාගත්තොත් ඉතින් අපි එකාතකින් බැලුවාම මේ අනිත්‍ය වූ ධම අපි තේරුම් ගන්නෑ. අනාත්ම වූ ධමවත් අපි තේරුම් ගන්නෑ. මොකද මේ එක කුසලතාවයක් සම්බන්ධයෙන්වත් අපිට පාලනයක් නැහැ. ඒ නිසා අද ආපු ආලෝකය හෙට එයිද කියලා කියන්න බෑ. අද තියෙන ඥානය හෙට තියෙයිද කියලා කියන්න බෑ. ඊළඟට අද තියෙන පස්සද්ධිය, අද තියෙන ප්‍රීතිය හෙට තියෙද කියලා කියන්න බෑ. ඒ නිසා මේ කතා කරපු කිසිම හැකියාවක් සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකටපත් වෙන්න බෑ. ඉතින් මේ හැම දෙයක්ම එනවා යනවා, අඩු වැඩි වෙනවා. ඒ නිසා අපි පුදුමාකාර විදිහක නිහතමානීත්වයක් පවත්වන්න සිද්ධ වෙනවා. මේ විවිධාකාර උපක්ලේශයන් පහළ වෙනකොට ඒවා දිහාත් විපස්සනා ඇහැකින් බලන්න. ඒවා දිහාත් අනිත්‍යානු දර්ශනයකින් දකින්න. මේවත් මේ එන යන ධර්මතා ඒ ඒ හේතුන් ටික අද සකස් වුණා. ඒ නිසා ඔන්න එයා පහළ වුණා. හැබැයි හෙට ඒ හේතු ටික සකස් කරගන්න බැරි වුණොත් ඒවා පහළ වෙන්නෙත් නැහැ. මේ හැම තැනකම තියෙන එක අතකින් හේතුඵල ධමයක්. ඊළඟට දැන් අපි ටිකක් අපි හිතමු දැන් මේක පසු කළා ගියා. ඔන්න අපි දැන් හිතේ එකඟතාවයක් හදාගෙන ඔන්න අපි වේදනාවක් බලනවා. වේදනාවක් දැන් නිරීක්ෂණය කරනවා. එහෙම නිරීක්ෂණය කර කර ඉඳද්දී ඔන්න අපි හිතුවොත් දැන් ඔන්න වේදනාව හොඳට වැටහෙනවා. වේදනාවක් දැන් ඔන්න දුක් වේදනාවක් තියෙනවා. ඒක දැන් වෙනස් වෙගෙන යනකොට මම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ. එහෙම කියලා හිතුවොත් ඔන්න අර සංසිද්ධියට අපි નિરાයාසයෙන් වෙන්න ඉඩ නොදී අපි නිකන් අපේ හිත තත්වගත කරන්න යනවා මේ අනිත්‍යයක් දාලා. දුකක් දාලා, අනාත්මයක් දාලා. හරියට නිකන් අපේ හිත අපි හතරස් කරන්න යනවා වගේ. දැන් මේ නිදැල්ලේ මේ වෙන විපරිණාමයට, මේ වෙන ඇති වෙන තියෙන ස්වභාවයට වෙන්න ඉඩ හැරලා ඒ දිහා හොඳට මධ්‍යස්ථ සිතකින් නිහඬ සිතකින් බලාගෙන ඉන්නා වෙනුවට අපි මේකට අතින් යමක් දාන්න ගියොත් අපි මේක தත්වගත කරන්න ගියොත් එහෙම නැත්නම් ඒක සිද්ධිය අල්ලලා අපේ හිත අපි தත්වගත කරන්න ගියොත් අපි හරි કૃතිම දෙයක් අපි එතෙන්දි කරන්නේ. ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ හොඳ සංසුන් හිතක් ඇති කරගෙන දැන් මේ අස්පනා අපිට සංසිද්ධියක් දිගහැරෙනවා ස්වාභාවිකවම ඒක විපරිණාමයටපත් වෙනවා. එයාගේ සියලුම ආකාරයන් එයා අපිට පෙන්ලා දෙනවා. මේ ලැබිච්ච අවස්ථාවේදී හරියට නිකන් අර හොරෙක්ව අල්ලන්න යන රහස් පරීක්ෂකෙක් ඒ හොරාගේ සියලුම චර්යාවන් යා නිරීක්ෂණය කරනවා. එක පාටම මේ තමන් හොරෙක්ක කියලා අපිට ගිහිල්ලා අල්ලන්න බෑ. එයාට සෑහෙන තොරතුරු අවශ්‍යයි. ඒ මිනිස්සයා හොරෙක්ක කියලා මේ ඔප්පු කරන්න. අපිත් ඒ වගේ තමයි මේ දකින සංස්කාරයන්ගේ යථා ස්වභාවය ඇත්ත වශයෙන්ම අනිත්‍යද? ඇත්ත වශයෙන්ම දුකක්ද? ඇත්ත වශයෙන්ම මේවා අපේ පාලනයෙන් තොරද? මේවා ඇත්ත වශයෙන්ම ආත්ම ස්වභාවයක් නැද්ද? මේවා අපිත් හරියට නිකන් විද්‍යාඥයෙක් වගේ එකතකින් පරීක්ෂා කරන්න වෙනවා. ඒ නිසා අපි කලබල වුණා කියලා මේවා ඒ தත්ත්වෙ පෙන්වන්නේ නැහැ. කලබුණා කලබුණා කියලා අපිට මේ දේවල් අපිට අපේ ඔළුවට කාවත් දාන්න බෑ. ඒ කියන්නේ බලෙන් පොවන්න බෑ. ඒ වෙනුවට අපිට කරන්න වෙන්නේ බොහෝම ඉවසීමෙන් නැවත නැවත මේ දේවල් දැක ගැනීමයි. මේ දේවල් නැවත නැවත දැක ගන්න දැක ගන්න තමයි අපිට එතකොට අපි තුල ඇතුලේ ප්‍රඥාවක් දියුණු වෙන්නේ. අපි තුල ඇතුලේ ප්‍රඥාවක් දියුණු වෙනවා කියන්නේ මේක අපි පොතකින් අරගෙන ඇතුලේ ප්‍රඥාවක් දියුණු කරනවම නෙමෙයි. මේක මේ කාගෙන් හරි අහලා ප්‍රඥාවක් දියුණු කරනවත් නෙමෙයි. එතකොට අපි මේ විපස්සනාවක් කරගෙන යනකොට අපි ක්‍රමානුකූලව දැන් ඔන්න අරමුණේ මේ වෙනස් වීම අරමුණේ විපරිණාමය හොඳින් දැකගනිමින් ඉන්නවා. ඒ දැකගෙනමින් ඉන්නකොට අපි බොහෝම නිශ්ශබ්ද මනසකින්, සංසුන් වෙච්ච මනසකින්, නිෂ්කලංක මනසකින්, කතා නොකරන මනසකින් බලපු තරමට තමයි අපිට ප්‍රයෝජනෙ හම්බ වෙන්නේ. අපි එතෙන්දි තීරණයක් කරොත් අනිවාර්යෙන් මම මෙතෙන්දි මෙනෙහි කරන්න ඕනේ, අනිවාර්යෙන් මම මෙතෙන්දි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න ඕනේ කියලා හිතාගත්තොත් අන්න එතෙන්දි මිච්ඡා ඥානයක් තමයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු දැන් ඕක අපි කරගෙන ගියා. ඕක අපි කරගෙන ගිහිල්ලා දැන් ඔන්න ක්‍රමානුකූලව දැන් හේතුඵල දහමක් වශයෙන් ඉතින් මේ ඔක්කොම විස්තර කරන්න අවස්ථාව නෙමෙයි. ක්‍රමානුකූලව දැන් මේක කරගෙන කරගෙන යනකොට ඇතැම් වෙලාවට දැන් ඔන්න අරමුණ එයාගේ විපරිණාමය අපිට තේරෙන්න ගන්නවා. මොහොතක් පහසාම එයාගේ තියෙන ඇතීම් නැතිම් ස්වභාවය ඔන්න කෙනෙකුට වැටහෙන්න ගන්නවා. මේ ඇතීම් නැතිම් දෙකෙන් පෙළෙන හැටි තමාලාට කෙනෙකුට තේරෙන්න ගන්නවා. ඉතින් මේ ආදී වශයෙන් අන්න දැන් එයා තුල විපස්සනා නුවණක් මෝරන්න ගන්නවා. ඉතින් මේකේ යම් අවස්ථාන් වලදී මේ අරමුණ ටිකක් දැන් බොඳ වෙලා යන ගතියක්. අරමුණේ විස්තර නොපෙනී යන ගතියක්. නොදැනී යන ගතියක් ඇති වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යථාභූත ඥාන දස්සන නිබ්බිදත්තාය. නිබ්බින්දං විරජ්‍යති. විරාගා විමුච්ඡති. මේ ආදි වශයෙන් නොඑක් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඇත්ත ඇත්තටියෙන් පෙනීම හරහා එක්තරා අන්දමකින් අපි තුල මේ අපි දැඩිව ග්‍රහණය කරගෙන හිටිය, උපාදාන කරගෙන හිටිය මේ ස්වභාවයන් සම්බන්ධයෙන් අපි ගාව තිබිච්චේ දැඩි උපාදානයේ ටික ටික අයින්වීමක් මේ තියෙන දේ තුළ සත්‍ය අපිට වැටහීමක් ඒ වැටහීම හරහාම මේ අපි අල්ලගෙන හිටියේ අරමුණේ විස්තර නොපෙනී යාමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මෙතෙන්දිත් හිතුවොත් මේ මගේ සතිය කැඩිලාය, සමාධිය දුර්වලලාය කියලා එතනත් ඉතින් අපිට වර්ධිනවා. ඊළඟට මෙහෙම වෙද්දි දැන් අරමුණ ඈත් වේගෙන වගේ යනවා, අරමුණ නොපෙනී යනවා වගේ වෙනවා. එහෙම ගිහිල්ලා ඔන්න සමහර වෙලාවකට ඇතැම් වෙලාවට දැන් අරමුණයි අපේ හිතයි අතර සම්පූර්ණ බිඳී යාමක්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වෙන්වීමක්. අරමුණේ නිමිති නොගන්නා තත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ පෙඳුන් අහලා ඇති සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හැම කමඨහලක්ම ඉවර කරන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියලා. ඉතින් මෙන්න මේ අනිශ්චිත තත්වයකට ආවනම් හිත. දැන් ඒ හිත කය ඇසුරු කරන්නේත් නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු එයා ධාතු මනසිකාරයක් වඩමින් හිටියා. හොඳට දැන් මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒ හැම එකක්ම හොඳට නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් කාලය ගත කළා. ඒ ගත කිරීමේ දැන් මේ එක දවසක් දෙකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සෑහෙන කාලයක් තිස්සේ හොඳට මේ ප්‍රඥාව වැඩිගෙන ගිහිල්ලා යම් අවස්ථාවක ඒකේ පරිණත භාවයකට ආපු වෙලාවක සමහරවිට හිත මේක සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මට්ටමේදී අපි තුන් මෙන්න මේ අනිසිත භාවයකට ආවහම අපි කල යුත්තේ මොකද්ද? හුඟක් වෙලාවට අපි ඔතෙන්දී කම්මැලි වෙනවා. අපේ හිත හරිම අමුතු කම්මැලිකමක් ගන්නවා. මොකද මේ අපේ හිත ප්‍රකෝප කරන්නේ. අපේ හිත අවදි කරලා තියාගන්නේ. අපේ හිත සතුටු කරන්න මේ ඔක්කොම ඇතරම මේ අරමුණු වලම තියෙන විචිත්‍රත්වයේ හරහා. දැන් මේ අරමුණ විචිත්‍ර අරමුණක් නොවි ඒකේ අපිට ඒකේ තියෙන විචිත්‍රත්වයේ බොඳ වෙලා ගිහිල්ලා හරියට නිකන් අර මේ දියසායම් චිත්‍රයකට වතුර ටිකක් ගැහුවාම ඒකේ තීච්ච රේඛා මැකිලා ගියා වගේ ඒක සම්පූර්ණයෙන්ම බොඳ වෙලා ගියහම මේකේ තියෙන ඒ රසය නැති වුනහම අන්න අපේ හිතේ ලොකු කම්මැලිකමක් තමයි ඇති වෙන්නේ. ඉතින් අපි හිතුවොත් මෙතෙන්දිත් මේ කම්මැලිකම නම් දැන් නම් මට භාවනාවෙන් වැඩක් නැහැ. භාවනාව මට දැන් එපා වෙලා මම දැන් නැගිටින්න ඕනේ මම සක්මනට යන්න ඕනේ කියලා හිතාගත්තොත් අන්න අපි දන්නේ නැහැ. එතෙන්දිත් අපි මිච්ඡා ඥානයකට තමයි අහු වෙන්නේ. අපේ හිත කියනවා নানা ප්‍රකාර දේවල් කියනවා. මොකද හිත කැමති එයා කැමති දෙයක් එක්ක ඉන්න. එයාට ආස්වාදයක් රසයක් ලබා දෙන දෙයක් එක්ක ඉන්න තමයි එයා කැමති. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන පෙන්නගෙන යන පාරේ අපිව අරගෙන යන පාරේ දැන් මේ මුලා වෙලා හිටිය ඒ ආස්වාදනීය ධර්මයේම තමයි දැන් මේ ආස්වාදය පහ වීගෙන යන්නේ. ආස්වාදේ දුර්වල වීගෙන යන්නේ. ඒක මේ භාවනාවේම නිවැරදි ප්‍රතිඵලයක්. ඉතින් ඒ නිවැරදි ප්‍රතිඵලය අපි අර්ථකථනය කරන්නේ මේක භාවනාවේ එපා වීමක්, භාවනාවේ අඩපණ වීමක්, අපේ සතිය දුර්වල වීමක්, අපේ සමාධිය දුර්වල වීමක්, කම්මැලි වීමක් කියලා තමයි අපි අර්ථකථනය කරන්නේ. ඉතින් එතෙන්දී අපිට සෑහෙන්න සුතමේ ඥානයක් අවශ්‍ය වෙනවා. මේක තමයි මේ භාවනාවේ පහළ වෙච්ච ප්‍රතිඵලයක්. මේක මේ සාධනීය ප්‍රතිඵලයක් කියලා අපි තවදුරටත් මේ භාවනාවෙම නියැලෙන්න අපිට සුතමේ ඥානයක් අවශ්‍ය වෙනවා. අපිට ගුරුවරයා කියන දේ ගැන විශ්වාස කරන්න අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපි අරමුණ රළු කරන්න ගත්තොත් වෙනත් අරමුණට හිත දාන්න ගත්තොත් අපි නැගිටලා යන්න පටන් ගත්තොත් කවදාවත් මේ කඩමිය කඩයිම අපි පහු කරන්නේ නැහැ. ඊළඟට මේ தത്വෙටත් ආවට පස්සේ අපිටම දැන් අන්න යාගේ හිත ඔන්න විනාඩියක් දැන් ඉන්න ඉන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් ඔන්න ඉන්න පුළුවන්. ඒ ඉඳද්දිත් හරි අමාරුයි අපිට නිකන් ඉන්න. මොකද අපි පුරුදු වෙලාම තියෙන්නේ මොනවාම හරි කර කර ඉඳලාමයි. නිරන්තරයෙන්ම අපි හරිම කෙරුම්කාරයෝ. ඒ නිසා අපිට මුකුත් නොකර ඉන්නවා කියන එක කරන්නම බැරි වැඩක්. ඒ නිසා අපි හැමතිස්සෙම මොකක්ම හරි කරන්න තමයි බලන්නේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලත් අපේ හිත කියනවා මොකක්ම හරි කරන්න කියලා. ඉතින් මේ අරමුණ දැන් ගියා. ඉතින් අපේ හිත කියන ඕන දැන් වෙන අරමුණකට දාන්න කියලා. ඒ අරමුණ ගියා. දැන් අපේ හිත කියනවා නෑ නෑ මෙතෙන් දැන් මොකක් හරි ඔන්න බුදු ගුණයක් හරි මෙනෙහි කරන්න කියලා. මෙතන නම් ඉන්න එපා නිකන් නම් ඉන්න එපා කියන ඕන දැන් අපේ හිත කියනවා. ඉතින් මේ කියන කීම් මේ අපේ හිත දෙන ගොඩ පෙරකෝදෝරු කම් සියල්ලම මිච්ඡා ඥානයක් බවට පත් වෙනවා. ඉතින් මෙතෙන්දී අපිට ගුරුවරයා කියන දේ අහලා මෙන්න මේ සංසිඳිච්ච ස්වභාවය තුළ කිසිම අරමුණකට හිත දාන්න නැතුව අපි ඉන්න පුරුදු වීම ඇත්තටම එක අතකින් උඩුගම් බලාම පීනීමක්. මොකද අපේ හිත අර තරම් ඉල්ලද්දී අර තරම් කරන්න කරන්න මමක් හරි කරන්න කියලා කියද්දී ඒකට වහල් නොවි ඒ පැත්තේ තීරණය ගන්නෙ නැතුව මේ පැත්තට දානවා කියන එක පුදුමාකාර එකතකින් ශ්‍රද්ධාවකින් කරන්න වෙනවා සෑහෙන නිහතමානීත්වයකින් කරන්න වෙනවා අපේ හිත කියන දේ අහන්න නැතුව බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ශ්‍රද්ධාවෙන්ම කරන්න වෙනවා මොකද එතන හිටියා කියලත් අපිට ලොකු දෙයක් ලැබෙන්නෙත් නැහැ. අපිට සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් බල බලා ඉඳන් අපි නුවණ තේරුණු වෙන දියුණු වෙනවා වගේ තේරෙනවා. නමුත් මෙතන මේ මුල් කාලෙදී කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් මේක බහුලීකృత වෙනකන් අපිට කිසිම මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් ගැන කිසිම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී පුදුම විදිහට අපිට යම් කල්යාණ මිත්‍රයෙක්ව ගුරුවරයෙක්ව අපිට විශ්වාස කරන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ තැන්වලදී අපි ගන්නා තීරණ බොහෝ විට අපේ මමත්වය මත තමයි රඳා පවතින්නේ. ඒ කියන්නේ අපි ලකුණු දෙන්නේ හුඟක් වෙලාවට අපේ මමයා ගොඩ නැගෙන තැන්වලට. මොකක් හෝ ප්‍රතිපදාවක් කරහා මම ඉස්මතු වෙනවා නම් මම කැපිලා පේනවා නම් මගේ කෙලස් ටිකට අවස්ථාව තියෙනවා නම් මම ඒකට ලකුණු දෙනවා. නමුත් මෙතනදී කිසිම ඒ බඳු ස්වභාවයක් නැහැ. මමයා නිකන් දුර්වල වෙලා ගිහිල්ලා මමයා සම්පූර්ණයෙන්ම බොඳ වෙලා ගිහිල්ලා හරිම කම්මැලි ජනකයි ඉතින් ඒ බඳු දෙයකට අපේ හිත කිසිසේත්ම ලකුණු දෙන ස්වභාවයක් නැහැ. ඉතින් ඔය වගේ තැන් ඉතින් අපිට හම්බෙලා ඇති. නමුත් අපි හරියට නිකන් අර ගොඩබිම හම්බු වෙලත් ඒක මගහරව ගත්ත නිකන් මේ ගඟක යන මිනිසෙක් වගේ ගහගෙන යන මිනිසෙක් වගේ අපි දිගට දිගට ගහගෙන ගහගෙන ගහගෙන යනවා. ඒ නිසා මේ වගේ තැන්වලදී අපි දෙන තීරණ සම්බන්ධයෙන් අපි සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට මේ වගේ තැන්වලට ඊළඟට ආවට පස්සේ අපිට නිින්ද යනවා. මොකද මේ ගොරෝසු අරමුණක ඉන්න බැරුව නිින්ද ගියා. ඊට පස්සේ සියුම් අරමුණේ ඉන්න බැරුව නිින්ද ගියා. ඉතින් මේ අරමුණ සම්පූර්ණයෙන්ම හිතායින් කරාට පස්සේ කොහොමත් නිින්ද යනවා. එතකොට මේ නිින්ද අපි හිතාගත්තොත් ආ දැන් නම් මේ මාර්ගඵල ලැබුවා කියලා. නිින්දයි මාර්ගඵලයයි යන්න පටලවා ගත්තොත් එතනත් අපි පැටලෙනවා. ඒ නිසා පුදුමාකාර අමාරුයි නිවරදිව අපි මාර්ග ඥානයකටපත් උනාද කියන එක තීරණය කරනවා කියන එක අතිශයම අමාරුයි. ඒ නිසා හුඟක් වෙලාවට අපි කලබල වෙනවා, ගුරුවරයාත් ඇවිල්ලා මොකක් හරි කියනවා. ඉතින් අපි ඒකෙන් ඔන්න අපි මාර්ගඵලයක් ආරෝපණය කරගන්නවා. ඉතින් මේ බඳු අවස්ථාවන් එමටයි. ඒ නිසා අපි මේ මාර්ගඵලම පස්සේ දුවන්නේ නැතුව ප්‍රතිඵල ඔස්සේම දුවන්නේ නැතුව අපි ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් අපි මේ ಗುಣ දියුණුවක් සඳහාම අපි යෙදෙනවා නම් අපි ওই තරම්ම ඕක පස්සේ එලවන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අත් වශයෙන්ම දැන් බුදුරජාන් වහන්සේ මාර්ගඵල සම්බන්ධයෙන් නොකියාමත් නැහැ. දැන් අපි ඇතැම් වෙලාවට එක්ක බණක් අහලා හරි නැත්නම් තර්කමඥා තර්ක ඥානයක් හරහා හරි එහෙම නැත්නම් මේ විපස්සනාවක් වඩලා හරි සමතයක් වඩලා හරි අපි හිතාගත්තොත් අපි සෝවන් වෙලයි කියලා අපිටම බලන්න පුළුවන් හැකියාවකුත් බුදුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒකත් දැනගන්න එක වටිනවා. මොකද දැන් ඒක මේ අනිත් කෙනෙක් අනිත් කෙනෙක් දීපු සහතිකයක් මත නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එක්තරා ක්‍රමවේදයක්. ඒක මේ බොහොම අවංකව සෑහෙන කාලයක් තිස්සේ අපිම අපේ හිත නිරීක්ෂණය කළා බලන මේ ක්‍රමවේදයක්. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන ක්‍රමවේදය විශේෂයෙන්ම සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ කෝසම්බි සූත්‍රයේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඔන්න හතක් පෙන්නනවා. කියන්නේ නිර්ණායක හතක්. මේකට කියනවා මහා පච්චවෙක්කන ඥාන හතක් කියලා. ඉතින් මේකෙදි ආයෙත් අපේම මේ චර්යාව, අපේම හිත තමයි නැවත නැවත පරීක්ෂා කළම බලන්නේ. ඉතින් අපි අපේ හිත හඳුනා ගන්න කිසිම අපිට ලකුණු දීමකින් තොරව ඇත්ත ඇටසැටියෙන්ම අපේ හිතේ ස්වභාවය හඳුනා ගන්න අපි තුල පුදුම සෑහෙන්න පරිණත බවක් තියෙන්න ඕනේ. අපි කලබල වෙලා මම නම් දැන් දන්නවා මට නම් දැන් අනිවාර්යම මාර්ගඵල තියෙනවා කියලා බලන්න ගියොත් ඉතින් හිතත් පෙන්නාවේ ඔක්කොම තියෙනවා කියලා. නමුත් මේ වගේ තැන්වලදී අපි පුළුවන් තරම් අපිව අව탁සේරු කරන්න ඕනේ. ඒක විශේෂයෙන්ම ඥානාරාම සාහනහස විශේෂයෙන් මතක් කරලා තියෙනවා. අපි මේ විපස්සනා පාරේ යනකොට අපි අපිව අදි탁සේරු කරනවා වෙනුවට අපි නිරන්තරයෙන්ම අපිව අව탁සේරු කරපු තරමට අපි පරිස්සම්. ඉතින් මේ බඳු තමන්ව අව탁සේරු කරන යෝගාවචරයෙක් බොහෝම මේ මධ්‍යස්තව එහෙම නැත්නම් බොහෝම ඒ කියන්නේ කොහෙටවත් ලකුණු නොදී ඇත්ත ස්වභාවයම හිතේ යථා ස්වභාවයම දකිනාසුලුව එයා හිත දිහා ටිකක් කාලයක් තිස්සේ නිරීක්ෂණය කරනවා නම් අන්න අහුවෙන්න පුළුවන් එකක් තමයි මේ පරිඋත්ථාන කෙලෙස් එයාට හොරෙන් දැන් ඇති වෙන්නේ නැහැලු. අපි දන්නවා නැතම් වෙලාවට අපි දැන් භාවනාවක් නොකරන කාලෙදී අපි දන්නේම නැහැ ඔන්න අපි රාගයකට අහු වෙලා මොකක් හරි නොකටයුත්තක් කළාට පස්සේ තමයි මතක් වෙන්නේ ආ මේ මේ හොඳටම මම රාගයේ ඉඳලානේ විතික්‍රමණය වුණාට පස්සේ තමයි අපි දන්නේ මේ රාගයේ ඔඩුදුවලා ඒකෙම වහලෙබ් බවට පත් වෙලයි කියලා. එහෙම නැත්නම් අපේ හිතේ ද්වේෂයක් පහළ වෙලා ඔන්න අපි පරුෂ වචන කියාගෙන තනිත් කෙනෙක් එක්ක රණ්ඩු වෙලා ඔක්කොම සිද්ධ වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ අනේ මගේ හිතේ පුදුම ද්වේෂයක් නේ පහළ වෙලා තියෙන්නේ කියලා. නමුත් ඒ බඳු මට්ටමක් සැබෑ මේ මේ සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට තියෙන්න බැහැ කියනවා. එයාගේ හිතේ රාගයක් පහළ වෙන්න පුළුවන්, ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. හැබැයි දැන දැනලු පහළ වෙන්නේ. එයාගේ හිතේ ක්ලේශයක් මතුවෙනකොට එයා අවදියෙන් ඉන්නේ, සතියෙන් ඉන්නේ. හිතේ මතු පිටට දැන් ඔන්න ක්ලේශයක් පැමිණියා. ඔන්න රාගයේ හිතේ මතු පිටට පැමිණියා. දැන් මගේ හිත රාග රක්තයි. දැන් මගේ හිත ද්වේෂ බරිතයි. දැන් මගේ හිත පැටලිලා තියෙන්නේ කියන එක එයා සතිමත්ව දකිනවා. ඒ නිසා මෙතෙන්දී බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ පහළ වෙන කෙලෙස් සම්බන්ධයෙන් හොඳ අවදිමත් බවක් අවබෝධයක් මේ තැනත්තාට තියෙනවා. එයාට හොරෙන් මේ කෙලෙස් වලට පහළ වෙලා වීතික්‍රමන මට්ටමක් දක්වා යන්න හැකියාවක් නැහැ. ඔන්න ඒක මට්ටම. ඊළඟට පෙන්නනවා දැන් මේ දිගට භාවනාවක් කරගෙන යනවා. ඒ ප්‍රතිපදාව හරහා යන්න යන්න යන්න හිතේ සංසිඳීමක්, කෙලස් වල අඩුවී යාමක්, කෙලස් වල ෂේවී යාමක් එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක මේ අනිත් කෙනෙක් පෙන්නලා නෙමෙයි. එයාට කාලයක් මේ භාවනාව වඩ아가න යාමේ ප්‍රතිඵලයක් වශයෙන් එයාට තේරෙනවා ආපස්සට හැරිලා බැලුවාම දැන් මං මාස 6කට කලින් හිටිය තත්ත්වේ නෙමෙයි දැන් මේ දැන් නම් ඉන්නේ. ඊට වඩා ඔන්න දැන් රාගයේ අඩුවීමක් තියෙනවා. ඊට වඩා ද්වේෂයේ අඩුවීමක් තියෙනවා. ඊට වඩා මාන්නයේ අඩුවීමක් තියෙනවා. ඊට වඩා මගේ හිතේ සංසිඳීමක් තියෙනවා. කලින්ට වඩා ඉක්මනට දැන් මට යමක් කමක් වැටහෙනවා. කියලා අන්න තමන්ගේ මේ කරගෙන යන භාවනාවේ ප්‍රගතියක් භාවනාව හරහා තමන්ගේ හිතේ සිද්ධ වෙන පරිවර්තනයක් ගැන මේ තැනත්ත අත්දකිනවා. ඊළඟට පෙන්නනවා මෙබඳු වූ තැම්පත් භාවයක්. මෙබඳු වූ නික්ලේශී ස්වභාවයක්. මෙබඳු වූ සාමකාමී ස්වභාවයක් වෙනත් ශාසනයක වෙනස් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගාව ලබන්න පුළුවන් වෙයිද කියලා නිකන් එයා හිතලා බැලුවොත් තේරෙනවලු මේ බඳු දහමක් නම් වෙන තැනක ඇහෙන්නේ නැහැ. මේ බඳු ප්‍රතිපදාවක් ගැන නම් අනිත් තැනක කියන්නේ නැහැ. කියලා අර තමන් ආපු ගමනක් තියෙන නිසා ඒ ගමන වෙනත් තැනක එහා හොයලා බැලුවට එයාට හම් වෙන්නේ දැන් මේ එකාතකින් මේ බුද්ධ ශාසනයක් ලැබීම නිසා අන්න අපිට ලැබිච්ච ලොකු ප්‍රතිලාභයක්. අන්න ඒ තමන් මේ ආපු ගමන ආපස්සට හැරිලා බලද්දී ඒ ගමන මේකට එකතකින් බැලුවා නම් කිව්වනම් මේ මේ බුද්ධ ශාසනය තුල තියෙනවා නේද කියලා අන්න Tamanට ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා. අන්න තවත් පැත්තකින් කියනවා මෙයා මේ Tamanගේ අතින් මේ යම් හෝ නැසලකිරීමත් බවක් නිසා වැරැද්දක් වුණා නම් ඇවැතක් වුණා නම් ඇවැත් සංගවන්නේ නැහැ කියනවා. අනිත් අය නම් ඕන හැටියේ Tamanගේ අතින් වැරැද්දක් වුණාම ඒක පුළුවන් තරම් සංගවන්න තමයි හංගන්න තමයි උත්සාහත් වෙන්නේ. ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ අතින් වැරැද්දක් වුණා නම් ඒක සංගවන ගතියක්. එයාට නැහැ කියන එයා ඉක්මනට මේක හෙඩි කළා පිරිසුදු වෙන්න තමයි උත්සාහත් වෙන්නේ. ඊළඟට සමහර ලාවට එයා নানা ප්‍රකාර වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. අනිත් අයට මොනවාමන හරි උගන්වන්නේ මේ නිරත වෙලා ඉන්නවා. එහෙම නැත්නම් වෙන රාජකාරී වලට යනවා. අපි තුමු රැකියාවල නිරත වෙනවා. තමන්ගේ අඹ දරුවන්ගේ වැඩ කටයුතු වල නිරත වෙනවා. හැබැයි මේ කටයුතු වල කොච්චර නිරත වුණත් එයාට විවේකයක් ලැබිච්ච අවස්ථාවෙන් නැවතත් අන්න අර සීලය තව ටිකක් දියුණු කරන්න සමාධිය තව ටිකක් දියුණු කරන්න ප්‍රඥාව ටිකක් දියුණු කරන්න. ඒ අදිශීල අදිපඤ්ඤා අදිචි මේ අදිචිත්ත අදිපඤ්ඤා භාවනා කටයුතු වල එයා යහුසුලව නිරත වෙනවා. එයා මේ වැඩේ අතහැරලා දාලා නැහැ. මේ ගමන අවසන් කියලා එයා හිතාගෙන නැහැ. ඔක්කොම දැන් ඉවරයි කියලා හිතාගෙන නැහැ. එයාට අර වගකීම් වශයෙන් විවිධාකාර කටයුතු කරන්න සිද්ධ වුණත් එයා තමන්ගේ ගමන යෑම සඳහා උත්සුක වෙනවා. ඊළඟට කියනවා මේ ධර්මය අහනකොට, නිවැරදි ධර්මයක් සවන් දෙනකොට එයා හොඳට කන් යොමාගෙන අහනවා. මේක මේ නොසැලකිල්ලෙන් අගෞරවයෙන් අහන්නේ නැහැ. කන් යොග යමාගිනේ ධර්මය අහනොයි කියනවා. ඊළඟට ඊළඟ කාරණේ වශයෙන් පෙන්වන්නේ මේ ධර්මයේ අහනකොට එයා තුල අන්න ඒ නිවැරදි දහමක් ඇහෙද්දී තමන් මේ ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් නේද මේ කියවෙන්නේ කියලා ලොකු ප්‍රමෝදයක් හිතේ පහළ වෙනවා. ඒකේ හොඳට අර්ථය වැටහෙන්න ගන්නවා. ඒ තුලින්ම ප්‍රමෝදයක් ධම්මෝප සංහිත කියන්නේ මේ ධර්මයේම ආශ්‍රය කරගත්ත සතුටක් අන්න එයාගේ හිතේ ඇති වෙනවා කියලා කියනවා. ඉතින් මේ දේවල් මේ දවසකින් දෙකින් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කාලාන්තරයක් තිස්සේ අපි ආපු ගමනක් තියෙනවා නම් වඩපු භාවනාවක් තියෙනවා නම් ඒ ක්‍රමානුකූලව ඒකෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණා කියලා Tamanට පොඩි හරි විශ්වාසයක් ඇතිලා තියෙනවා නම් කාලයක් තිස්සේ අපි කලබල නොවි අනිත්‍යයට කියාපාන්නයක් නැතුව මේක මේ අපි තුලම ඇතුළට නැමිලා බොහොම නිර්හංකාරව නිරීක්ෂණය කරන්නමයි තියෙන්නේ. ඒ හරහාමයි අපිට ඇත්ත වශයෙන්ම මාර්ගඵලයක් ලැබිලාද කියලා නිගමනය කරන්න වෙන්නේ. එහෙම නැතුව අනිත් කෙනෙක් කියපු පමණින් අපිට කියන්න බෑ අපි මාර්ගඵලලාභී කියලා. බුදුරයන් වහන්සේගේ කාලයේදීම ඇත්ත වශයෙන් මාර්ගඵල ලැබලත් තමන් මාර්ගඵලයක් ලැබු ලැබු බවක් දන්නේ නැති අය පවා ඉඳලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔය මහානාම ශාක්‍ය රජතුමා එහෙම සෝවාන් වෙලා ඉඳලත් එතුමා දැනගෙනවත් ඉඳලා නැහැ තමන් සෝවාන් කියලා. බුදුරයන් වහන්සේගෙන් තමයි ඇවිල්ලා අහන්නේ මේ මරුණාට පස්සේ මොකක් වෙයිද කියලා. එතන තමයි ඉතින් බුදුරජාන් වහන්සේ පොඩ්ඩක් සැක දුරු කළා කියන්නේ බය වෙන්න එපා කියලා. ඒ නිසා අපි මේ ආරෝඪ කරගත්ත පමණින් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපිට සෑහෙන නිහතමානී ගමනක තමයි යෙදෙන්න තියෙන්නේ. ඉතින් මේ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ ටික ටික මේ භාවනාවන් දියුණු වෙගෙන එනකොට විපස්සනාවක් වැඩිගෙන එනකොට අපිට නොමග යන්න තියෙන අවස්ථාවත් එමටයි. මොකද අපිට දැන් යමක් කමක් තේරෙනවා සමහරලාට ඔන්න ගුරුවරයාව පවා අපි අව탁සේරු කරනවා. ගුරුවරයාට වඩා හැකියාවක් දැන් මට තියෙනවා කියලා අපි හිතා ගන්නවා. ගුරුවරයා කියන දේවත් අපි දැන් ඊළාට අහන්නේ නැහැ. අපි දැන් ඔන්න මාර්ගඵලයකට ආරෝපණය කරගෙන. ඉතින් මේ වගේ තැන්වලදී අපිට බිමට බහිනවා හැර නිහතමානී වෙනවා හැර සතිය ඉස්සරහට ගන්නවා හැර වෙන උපක්‍රමයක් නැහැ. අපි සමාධිය ඉස්සරහට ගත්තොත් වර්ධින්න තියෙන හැකියාව වැඩි. නමුත් සතිය ඉස්සරහට යන අරගෙන යන ගමනේදී සතියෙන් තමයි පෙන්ලා දෙන්නේ මේ දෙපැත්තෙන් කොහාටද මෙයා යන්නේ? කොයි පැත්තද දැන් අඩු වෙලා තියෙන්නේ? කොයි පැත්තද වැඩි වෙලා තියෙන්නේ? කියලා මෙන්න මේ ස්වභාවය යථා ස්වභාවය පෙන්ලා දෙන්න සතියට තමයි හැකියාවක් තියෙන්නේ. ඒ නිසා අපිට සතිය ඉස්සරහා කර යන කරගෙන යන ගමනක් තුළ ලොකු ආරක්ෂාවක් තියෙනවා. දැන් විපස්සනාවේදීත් ඉතින් අර සමාධිය එන්නත් පුළුවන්. දැන් ඒක තමයි ඊළඟ භයානක తত্ত্বය. මොකද අපිට සමත සමාධි පමණක් නෙමෙයි විපස්සනාවත් හොඳට වැඩි යනකොට කෙනෙක් තුළ බොහොම ප්‍රබල සමාධීන් ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රබල සමාධීන් ඇතැම් වෙලාවට සමත සමාධියකට වඩා අතිශය ප්‍රබලයි ඒ හරහා කෙලෙස් ඈතට ඈතට තල්ලු කළා දානවා. සමහරලාටන දවස් ගණන් රාගයක් එන්නේ දවස් ගණන් දේශයක් එන්නේ මොකද මේ සමාධියේ ප්‍රබල භාවය නිසා. සමාධියේ බලවත්කම නිසා. ඉතින් එතෙන්දිත් අපි කලබල වුණොත් ඔන්න දැන්නම් මම අනාගාමී වෙලා කියලා. එතෙන්දිම ඉතින් අපි අනාගන්න එක තමයි වෙන්නේ. දැන් ඒ වෙනුවට අපි හිතුවොත් දැන් මේ සමාධිය වැඩි වෙලා අන්න සතියෙන් කියනවා මේ ඕන්ට වඩා දැන් මේ සමාධි කරනවා. ඕන්ට වඩා ඉඳගෙන ඉන්නවා. ඕන්ට වඩා මේ පරයන්කේමයි ඉන්නේ. උදේ උදේත් පැයක් හිටියා, දවල්ෙත් පැයක් ඉන්නවා, ඔන්න රැත් පැයක් ඉන්නවා, ආයි ඊළඟ දවසෙත් පැයක් ඉන්නවා, ආයි තවත් පැය දෙකක් ඉන්නවා, පැය තුනක් ඉන්නවා. එක දිගට සමාධි වල ඉන්නවා. මේ සමත නෙමෙයි මේ විපස්සනා සමාධි. ඉතින් එහෙම ඉන්නකොට හිත පුරුදු වෙනවා මේ නිමිති නොගෙනම ඉන්න. අරමුණු නොගෙනම ඉන්න. දැන් මේ අර සමාධි ශක්තිය නිසා ඉතින් එතෙන්දි ගුරුවරයෙක් කිව්වොත් ඔහොම ඉන්න එපා. දැන් වාඩි වෙන්නවත් එපා. සක් ඕන්නම් සක්මනට යන්න. එහෙම නැත්නම් එහෙම නැත්නම් පොඩ්ඩක් භාවනා කරන එක නවත්තන්න. කල වෙන වැඩක් එක්ක ඉන්න කරන්න. නැත්නම් කට්ටියත් එක්ක ඉන්න. බලන්න දැන් හිතේ කෙලෙස් පහල වෙනවද කියලා. ඉතින් ඔහොම කිව්වොත් අපි පිළිගනීද? අපි හිතාවේ නෑ මේ ගුරුවරයා මේ ඊර්ෂ්‍යාවට කියන කතාවක් කියලා තමයි අපි හිතන්නේ. මොකද අපේ හිත ඒ තරමට බොහොම පවිත්‍රාය වේලාවේදී. අපේ හිතේ මතක ඇති කාලෙක ඔන්න රාගයක් පහළ වෙලා නැහැ. මතක ඇති කාලෙක ද්වේෂයක් පහළ වෙලා නැහැ. මොකද අර අපි හැමදාම ඉතින් මහන්සි වෙලා භාවනා කරනවා. සමාධියකට හිත යනවා. හරි ප්‍රබලයි. නමුත් මේ සමාධියෙන් කරන කෙලෙස් යටපත් කිරීම නෙමෙයි ඇත්තරම අපි ප්‍රයෝජනට ගන්න තියෙන්නේ. දැක දැක කෙලෙස් ප්‍රහාණය සඳහායි අපි යොමු වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ දැක දැක කෙලෙස් ප්‍රහාණය කියන එක අර සමාධියක ඉන්නවා තරම් ප්‍රනීත නැහැ. සමාධියක ඉන්නවා තරම් සුවපත් මේ සුවපත් බවක් සුඛදායි බවක් නැහැ මේ මතු පිටටම කෙලස් එන්නේ මේ එන්නේ හිත දිහා බැලුවාම මුතු කැට මැණික් කැට නෙමෙයි මතු වෙන්නේ රාගයක් මතු වෙන්නේ ද්වේෂයක් මතු වෙන්නේ ඊර්ෂාවක් මතු වෙන්නේ අනිත්‍යව හෙලා දක්න ස්වභාවයක් මතු වෙන්නේ අනිත්‍යව මනින ස්වභාවයක් මතු වෙන්නේ ඉතින් අපි හිතයිද අපි විශ්වාස කරයිද මේවා මතු වෙන එක හොඳයි අර සමාධියේ ඉන්නවට වඩා කියලා ගුරුවරයෙක් කිව්වොත් ඔය සමාධිය ඉන්න එපා මේ කෙලෙස් මතුවෙන හැටි බලන්න කියලා අපි විශ්වාස කරයිද? ඒ නිසා මෙතෙන්දිත් අපිට වරදින්න හැකියාව තියෙනවා. මොකද අපි සමාධියට ලකුණු දෙනවා මේ කෙලෙස් වලට කෙලෙස් මතුවීමට ඒවා සතියෙන් දැකීමට ඒවට ෂය වෙලා යන්න ඉඩ දීමට අපි ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ පාරේදී සතිය ඉස්සරහට කරගෙන යෑම බොහොම ඇඟට පරිස්සම් අපේ ගමනට පරිස්සම් එහෙම නැතු සමාධි ඉස්සර කරගෙන යනවට වඩා ඉතින් මෙහෙමත් යන ගමනක තමයි ඉතින් අපි යෙදිලා කාලාන්තරයක් තිස්සේ යෙදිලා අර වගේ ආපසු ආපසු නැවතත් අපි දිහා බලලා තමයි ඉතින් අපි නිවැරදි පාරක් ඔස්සේ යන්න තියෙන්නේ. ඉතින් අපි දේවල් নানা ප්‍රකාර වශයෙන් අපි ඉගෙන ගන්නවා, බණ අහනවා, පොත්පත් බලනවා, අපි අනිත් අයත් එක්ක සාකච්ඡා කරන්න යනවා. මේ සියල්ලම අපි කරන්නේ කුමක් සඳහාද? අපි හිතුවොත් මේ ලොකු ප්‍රඥාවක් දිනු කරගන්න, ලොකු දැනුම් සම්භාරයක් ඇති කරගන්න එහෙම නැත්නම් මම ලොකු උපාධිධාරියෙක් වෙන්න, මහාචාර්යවරයෙක් වෙන්න කියලා හිතාගත්තොත් එතනම ඉතින් කතකින් වැරදිලා බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන සර්වඥතා ඥාණයටපත් වෙලා මේ සියල්ලේ තියෙන නිස්සාරත්වය තේරුම් අරගෙන තමයි සියල්ල අතහැරලා දැම්මේ. ඉතින් අපි පොඩ්ඩක් දෙයක් දැනගෙන, පොඩි දෙයක් ඉගෙනගෙන, පොඩි භාවනාවක් කළා, කෙටි කාලයක් භාවනා කළා, අපි සියල්ල දන්නවා කියලා සියල්ල ග්‍රහණය කරන්න ගියොත්, සියල්ල අල්ලගත්තොත් එතනම ඉතින් අපිට ලොකු වැරදීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුමන අර්ථයක් පිණිසද තමන්ගේ මේ භවනා මාර්ගයක් පෙන්වුවේ අපිට? විපස්සනාව පෙන්ලා තියෙන්නේ මොන අර්ථයක් පිණිසද? ධර්මයක් දේශනා කරලා තියෙන්නේ මොන අර්ථයක් පිණිසද? අන්න ඒක අපිට හිතලා බලන්න වටිනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම ඍජු ප්‍රකාශයක් කරනවා කතාවත්තු කියන සූත්‍රයේදී අංගුත්තර නිකායේ තිකනිපාතයේදී මෙන්න මේ විදිහට. ඒත දත්තා භික්ඛවේ කතා ඒතදත්තා මන්තනා ඒතදත්තා උපනිසා ඒතදත්තං සෝතාව දහනං යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ බුදුරජාණන් වහන්සේ පින්වත් මෙන්න මේ විදිහට කියන්නේ ඒතදත්තා භික්කවේ කතා මහන්නේ මෙන්න මේ යම්සි දේශනාවක් කතාන්දරයක් කතාවක් දේශනයක් තියෙනවා මෙන්න මේ ඒ දේශනය මෙන්න මේ අර්ථය පිණිසයි ඒතදත්තා මන්තනා මොකක් හරි සාකච්ඡාවක් තියෙනවා මේ සාකච්ඡාවේ එල්ලය මේ සාකච්ඡාවේ අවසාන අභිප්‍රාය අවසාන අරමුණ මෙන්න මේකයි. යම්කිසි ඇසුරක් එතදත්තා උපනිසා යම්කිසි ඇසුරක් අපි තවත් කෙනෙක් එක්ක පවත්වනවා නම් යම්කිසි ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් ශාස්ත්‍රුණ වහන්සේ කෙනෙක් ඇසුරු කරනවා නම් මෙන්න මේ ඇසුර පවත්වන්න මෙන්න මේ අර්ථය පිණිසයි. එතදත්තං සෝතාවදානං අපි කන් යොමු කරගෙන යමක් අහගෙන ඉන්නවා නම් අපි කවුරු හරි ගාවට ගිහිල්ලා වෙන්න පුළුවන් මොකක් හරි අපි කන් යොමු කරගෙන ඉන්නවා නම් අන්න ඒ කන් යොමු කිරීමේ අර්ථය මෙන්න මේකයි. කුමක්ද අර්ථය? යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ කිසිම උපාදානයක් නොකර මේ හිතේ ඇතිවන විමුක්තිය මේ හිතේ ඇතිවන නිදහස් ස්වභාවය ඉතින් අපි මේ දැනුම එකතු කරන ලෝකේ දේවල් ආරූඪ කරගන්න ලෝකේ අපි මේ හිතේ විමුක්ත ස්වභාවයට හිතේ නිදහසට අරමුණු ඇසුරු නොකරන ස්වභාවයට අපි ලකුණු දෙයිද ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපිව නිහතමානී කරන මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපිව තැම්පත් කරන මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපිව සිසිල් කරන මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය එකට කරන මාර්ගයක් නෙමෙයි. කලහ විවාද වලට පැටලෙන මාර්ගයක් නෙමෙයි. ඒ වෙනුවට අපිව නිවන මාර්ගයක්. එහෙනම් පින්වත්නි අපි තුල නිවීමක් ඇති වෙනවා නම් අපි තුල තැම්පත් භාවයක් ඇති වෙනවා නම් සංසිඳීමක් ඇති වෙනවා නම් අපේ හිත කිසිම ක්ලේශයක් ඇසුරු නොකර නික්ලේශී ඉන්න ස්වභාවයක් ඇති වෙනවනම් අන්න අපිට පාර පොඩ්ඩක් අන්න විවෘත වෙලා තියෙනවා. ඒ නිසා අපි බොහෝම නිහතමානීව මේ පාර යන්න අපි උත්සාහත් වෙමු. අපේ හිත දෙන, අපේ හිත කියන වැරදි නිගමනවලට, මිච්ඡා ඥානවලට යටපත් නොවි, ඒවට අපි වහල් නොවි පොඩ්ඩක් අපි තවත් කෙනෙක් කියන දෙයක් අහන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාවත් එකසේ මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.